අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පටන් ගනිමු අපේ සැලසුම් කළ පරිදි ධර්ම සාකච්ඡාව සඳහා පොදු කමඨාන් සුද්ධ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරන විදිහට අපි තරංගගෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න හතරක් තියෙනවා වාචික ප්‍රශ්න එකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ටික කලක සිට භාවනා කරන අයෙක් වෙමි. මෙය මාගේ තෙවන කමඨහන් ලිපියයි. පර්යංක භාවනාව සිදු කිරීමේදී පර්යංකයට යොමු වූ පසු සිත කයට යොමු වේ. ආනාපානය නොපෙනී වාඩි වී සිටින ආකාරය වැටහෙයි. ඒ දෙස සිත යොමු කරගෙන සිටින විට ඡායාවක් වන් අපහැදිලි රූප හා සිතුවිලි සිතට ගලා එයි. ඒ දෙසම සිත යොමු කරගෙන සිටින විට දියරැලිසේ කම්පණය වන ආකාරයකුත් දියරැලි මතට ආලෝකය වැටුන විට දිලිසෙන ආකාරයකුත් ලෙස සිතට දැනේ. සිතුවිලි නොමැතිය. සිදුවන දෙය දෙස පිටස්තර පුද්ගලයෙකු ලෙසින් මම බලා සිටියෙමි. ඒ ආකාරයෙන් සිදුවන දෙය සිතට යම් තරමක අපහසුාවක් ගෙන දුනි. එවිට දැස් විවර කර මද වේලාවක් පර්යංකයේම සිටියෙමි. නැවතත් දැස් වසා ගත්ෙමි. එවිටද ইহත සිදු වූ දෙයම නැවතත් සිදුවිය. අපහසුතාවය මැඩගෙන ඒ දෙසම බලා සිටින විට දිය රැලි නැගෙන්නාක් මෙන් සිතට දැනුණු දෙය ක්‍රමයෙන් තුනී වී ගොස් ඊටමත් සියුම් නලියන ස්වභාවයක් සිතට දැනුනි. නලියන ස්වභාවය හඳුනාගත නොහැකි තරමට සියුම් වූ විට සිත කය දෙසට යොමු විය. ආනාපානය නැත. සිත දන හිසේ ඇති වූ සියුම් වේදනාවකට යොමු විය. ඒ දෙස බලා සිටියේදී බාහිර ශබ්දවලට සිත යොමු වේ. ශබ්ද හා වේදනාව අතර මාරුවෙන් මාරුවට සිත යොමු වෙමින් ඉතිරි පර්යංක කාලයම ගත විය. සිතට අවුල් සහගත බවක් දැනුනි. ශබ්ද ඇති විට වේදනාව නැති බවත් වේදනාව ඇති විට ශබ්ද නැති බවත් දැනගතිමි. ස්වාමින් වහන්ස සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව ඔබ වහන්සේගේ උපදේශ පරිදි සිදු කරගෙන යමි. එහි ගැටලුවක් නොමැත. සක්මනේදී අත්විඳින ශරීරයේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ආකාරය එදිනෙදා ජීවිතයේදීද අත්විඳිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. තෙරුවන් සරණයි. මේ අර සක්මන විස්තර කරනකොට විස්තර කරන හතර මේ ස්වයංක්‍රීය බවට අපි කියනවා අනායාසෙන් සිදුනොයි කියලා. නැත්නම් ඉබේ දේවල් සිදුනොයි කියලා. ඉතින් ඒක ඊට වැඩි විස්තර සහිතව විස්තර වෙනවා මේ පරියන්කේදී. නමුත් මේ අනායාසයෙන් ඉබේ මේ දේවල් ඔක්කොම එක්ක තරංගාකාරයෙන් එහෙම නැත්නම් කම්පනයක් ස්වරූපෙන් එහෙම නැත්නම් සීචිවිලි ශබ්ද අතරින් පේනකොට ඒ විදිහ ඒ දිස ඒ පේන දේ දිහා Taman බලන හැටියට ඒක වෙස්මාරු කරනවා. කලබල හිතකින් බැලුවොත් ඒක කලබල වෙනවා. මේක තමයි භාවනා හොඳම තැනක් කියලා නිස්සද්දව බලහින්නොත් හිත නිස්සද්ද වෙනවා. මේකත් නිස්සද්ද වෙනවා. මේක සද්දයක්ද කියලා බලුවොත් සද්දයක් තමයි. මේක හිතවිල්ලක්ද කියලා බලුවොත් හිතවිල්ලක් තමයි. වේදනාවක්ද කියලා බලුවොත් වේදනාවක් තමයි. මෙන්න මේ දේ දිහා බලලා ඒකට මොනවාක්වත් ආරූඪ කරන්නේ නැතුව ඒකට මොනවාක්වත් නම් වණන් දාන්නේ නැතුව ඒකට අඳුනා ගන්න නැතුව ඒක දිහා බලාගෙන ඉන්න එක හරි වෙහෙසයි. ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක බුදු සාරිපුත්‍ර සාංශය සඳහන් කරන එක දිහා බලාගෙන ඉන්න එක පෙළෙන ගතියක් තියෙනවා. ඒක තවන ගතියක් තියෙනවා. ඒකේ සංකත ගතියක් තියෙනවා. ඒකේ විපරිණාම ගතියක් තියෙනවා. නමුත් මින් අපිට හැමතැනම කෙලෙස් නම් මේකේස බලා සිටීමෙන් අපි කෙලෙස් නොකර සිටීමට ඉගෙන ගන්නවා. මේකට නොදකින්න ඔබතන් කියලා බැලුවොත් භාවනාව නොදකින්න ඔබතන් තමයි. මේක භාවනාව ලොකු ජයග්‍රහණයක් කියලා බැලුවොත් ලොකු සතුටක් එනවා. ඒ නිසා මේතෙන්ට යනකම් භාවනා කරුවට පස්සේ Taman ඒක බාර ගන්න ස්වරූපෙන් ඒක Taman බාර ගන්න. නිසා මේකත් එක්ක පුළුවන් තරම් දවසම ඉන්න. එතකොට තේරෙනවා ලක්මන් කරන්න ගියත්, එදින්දා වැඩ කරන්න ගියත්, පරියන්කේ ඉඳගත් ඉබේ සිද්ධ වෙන දේ කිසිම කෙලෙසයක් නැහැ. ඔකට හොඳ නරක කියන්න යන්නත් එපා, හරි වැරදි කියන්න යන්නත් එපා. ඒක දිහා බලාගෙන ඉන්න නොදැක්කා වාගේ. ඒක ඇහුම්කන් දෙන්න ඒකට නෑ වුණා වාගේ. ඒක මොන පණිවිඩය දෙන්න ආවත් මෝඩෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. බැරිම නම් මලබිනියක් වගේ වෙන්නේ කියලා සරුවචනසි කියලා තියෙනවා. ඒ නිසා බොහොම ලස්සනට ආසන්නට යනකම් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයලා තියෙනවා. ඉතින් ඒ සපයුක් කෙනා මේක පිළිබඳ සෑහෙන අවබෝධකින් වැඩ කරලා තියෙනවා. ඉස්සරහට මතක තියාගන්න මේ පේන දේට ඒක කම්පනයක්, චංචලයක්, ගොජයක්, එහෙම නැත්නම් සම්තතියක් වශයෙන් නම් තියෙනවා. ඒකට ගොරවන්න ගත්තොත් ඒක ගොරවනවා. ඒකට සාන්ත වෙන්න ගත්තොත් මේ තමනු සාන්ත වෙනවා. මේක තමයි සත්‍ය කියලා බාරගත්තොත් තමයි සත්‍ය අවබෝධ කෙරෙක් කෙනෙක් බවට පත් වෙනවා. මේක නොදකින් නොපතන් කිව්වොත් තමයි නොදකින් නොපතන් වහකණ්ඩ හිතෙනවා. ඒ නිසා මේ පේන දෙයට විරිත් ඇව්වොත් කන්නඩියක් ඇතුළේ ගිය විරිත් වගේ ඒක අපට විරිත් කරනවා. ඒකට hina වුණොත් එයා අපිට hina වෙනවා. ඔය තමයි රිලෙවකට වෙලා තියෙන රිලෙවට කන්නඩි දුන්නා පස්සේ අර එහා පැත්තේ ඉන්නේ රිලෙව ඔක්කො විරිත් කරනකොට මූත් විරිත් වෙනවා. එහා පැත්තේ රිලෙව මේ කේන්ති ගන්නකොට මේකත් කේන්ති ගන්න. ඌ දන්නේ මේ එහා පැත්තේ ඉන්නේ මගේම පිළිබිඹුව පිළිබිඹුව කියලා ඒ නිසා අපි සමාජයේ හැසිරෙනකොට අපි මේ සමාජයට මොන විදිහටද ක්‍රියාත්මක කරන්නේ ඒ විදිහට සමාජය අපිට ක්‍රියාත්මක කරනවා. ඉතින් දැක්කට නොදැක්ක වගේ ඉන්න. ඉතින් කොච්චර හොඳ බලන්න ඒකට සමාජයක් නැතුව ඉඳ තියෙනවද? එදා පින කියක්. එදා විවේකී කියක්. එදා හුදේකලාව කියක්. එදා ප්‍රීතිය කියලා කියක්. ඒකට ලොකු සංජය වචන දෙම විස්රාමයේ කියක්. සේනගත් එක්ක ඉන්න ගියොත් වහ කණ්ඩවත් නැණ ඉල්ලගෙන කනවනේ. උ මට කැලක් දෙන්න කියලා. ප්‍රශ්නේ නැහැ කාලා කරබන හිටවියවකෝ. කාලා අපිට දොස් කියන්නේ. සේනගක්ක ඉඳ වෙරමයි කියලා කියන්නේ විශාල අකුසල කර්මයක්. ඒ ඒ ඒ දෙයට අපි හැසිරෙන ආකාරයෙන් ඒක අපිට හැසිරෙනවා. ඒ නිසා මේ භාවනාවේදී මේ සංඥා මට්ටමට ගියාට පස්සේ මේක තමයි පළවෙනිම ආර්ය සත්‍ය කියලා වරගන්න. මේ තමයි දුක්ඛ සත්‍ය. ඉතින් අපිට ඒක බෙල්ල ගලවලා යනවා තරම් අමාරු නෑනේ. අතපය ගන්නවා වගේ අමාරු නෑනේ. මේක හැබැයි නුරුස්නා ගතියක් තමයි තියෙන්නේ. පෙළෙන ගතියක් තමයි තියෙන්නේ. තවන ගතියක් තමයි තියෙන්නේ. මේක බලානිදිලේ තියෙන ලාභය තමයි වෙන දෙයක් පතන් නැති නිසා තණ්හාවක් එන්නේ නැහැ, අවිද්‍යාවක් එන්නේ නැහැ, කෙලෙස් දෙන්නේ නැහැ. එදි මේක ආවට පස්සේ දිග්ගටම තියන්නේ. දවස පුරාම නිින්දෙදිත් ගන්න. අවදි වෙනකොටමත් ගන්න. නිින්දට යනකොටත් ගන්න. කවුරු හම්බ වෙනකොටම ගන්න. විමර්ශය යනකොටම ගන්න. කැක්කමක් එනකොටම ගන්න. කැක්කෝ යනකොටම ගන්න. අධ්‍යක් එනකොටම මේක ගන්න. සද්ද යනකොටම මේක ගන්න. ආස්වාසය එනකොටම මේක ගන්න. ආස්වාසය යනකොටම මේක ගන්න. එන්න මේකට හැසිරෙන ස්වරූපේ සත්පුරුෂ සත්පුරුෂ භාවයේ පේන. මේකට හැසිරෙන අසත්පුරුෂෝ නම් ඒක අපිට අසත්පුරුෂව හැසිරෙනවා. මේකට අපි සත්‍ය වශයෙන් සලකලා හැසිරුණොත් ඒක හැසිරෙනවා. ඒක නිසා මේක භාවනාවක්වත් බුද්ධ ආගමක්වත් මොකක්වත්ම නෙවෙයි. ඉතින් මේක පිළිගන්න මේකට ලෑස්ති කරන්නයි මේ සර්වචනාංශේ 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරලා තියෙන්නේ. මේ මතුවෙන දේත් එක්ක ගැටෙන්න එපා. මේ මතුවෙන දේ විනිශ්චය කරන්න යන්න එපා. හැබැයි තමන් කරන දේට නම් බුදුහාර මොකුත් කියන්නේ. ඒක ඉතින් කර්ම රැස් කිරිලා. මොනක් කරන්න එපා. වෙන දේ දිහා බලලා ප්‍රතික්‍රියා නොකර උපේක්ෂා කියලා වචනේ පාවිච්චි කරනවා. ඒකට කියන්නේ අකම්පිත මනස, නොසලින මනස, තාදී මනස, එහෙව් මනස. එහෙව් කියන වචන තමයි ගොඩාක් පාවිච්චි කරන්නේ සච්නස් කියලා කියන ඉංග්‍රීසියෙන්. ඒක දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න බැරි අපිත් එක්ක වටේ ඉන්න කට්ටිය ඉන්න දෙන්නේ නැහැ. ඒකට මේක පිළියම් කරන්න හදනවා. මේක ආලවට්ටම් කරන්න හදනවා. මේක සද්දයක් කියන්න හදනවා. මේක වේදනාවක් කියන්න හදනවා. මොනම නමකටවත් ඔක ගැළපෙන්නේ නැහැ. ඕකෙන් ඕනම දෙයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒකට ඒක දැක්කට පස්සේ හොඳට සාන්ත වෙලා කලබල හිටියොත් ඒකත් එහෙම සාන්ත වෙනවා. මේක දැක්ක පස්සේ නදකින් ඔබතන් කියන්නකොත් Tamanට නදකින් ඔබතන් කියලා නැගිටලා යන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒකට ක්‍රියාත්මක වෙන ආකාරය දෙන්නේගේ සමාන නැහැ. ඒ නිසා මේක ආවට පස්සේ සක්මනේදී දකපු විදිහටම එදින්දා වැඩවලදීත් මේ අනායාසින් යන්නලන්ට යන්න දෙයි. එහෙම නැත්නම් මේකේ තියෙන්නේ අනායාසිකන සන්තුප්ති කරවත්. මොකක්ද තියෙන්නේ කිය වචනේ සක්මන් කරනකොට දැනනයි කියලා. ඒකත් හොඳ හොඳ ප්‍රයෝගිත වචනයක්. සක්මනේ සක්මනේදී අත්විඳින ශරීරයේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක ස්වයංක්‍රීය භාවය. ඔය යන්නරි. මුළු ලෝකෙම ස්වයංක්‍රීයයි. දැන් අම්මලා හිතාන්නේ අපි නැත්තම් ගෙදර දුවන්නේ නැහැ. තාත්තලා හිතාන්නේ අපි නැත්තම් හම්බ කරන්නේ නැත්තම් මේක කරන්නම බෑ. ඔක්කොමලා කෙරුමලා තමයි. ඔක්කොමලා අක්කලා තමයි. ඔක්කොමලා අයියලා තමයි. ඔක්කොලා මුදුනලා තමයි. ඔක්කොමලා තව වචන සෙට් එකක්ම තියෙනවා මයිකා. තොපි ඔක්කොම ඵලයන් මේක ඒත් දුරෝ. මේ ලෝකෙට මොකක්වත් වෙන්නේ නැහැ. ඔය එක්කෙනෙක්වත් නැතුව කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඉන්න හිතානේ නම් අපි මේ ලෝකේ කර උඩ තියාගෙන වගේ ඇට්ලස් යෝධයා වගේ. ඉතින් අම්මේ අදි නැදිලා කියලා. අනේ උඹලා ඵලයල්ලා. මොකක්වත් වෙන්නේ නැහැ. කුකුල හිට උඩට ආයෙත් අඬනවා. කුරුල්ලෝ හරියට වෙලාවට අඬනවා. වැස්ස වෙලාවට වහින නිසා කුඩුවන් නම් අයින් වෙලා බලන්න. තිබුණට රෙඩිය ෂෝ. අර පෙවැත්ති තියෙන කතාව නාකිය මැරෙන්නෙත් නැහැ, දහහක වෙන්නෙත් නැහැ කියලා. නාගේ මැරිලා ගියා නම් අඩු ගන්න ඇඳවත් ඉතිරෙනවා නීගාවේකට බුදියන්න පුළුවන් මැරෙන්නේ නැහැ. ඔය කොකර ගගා ඉන්න ඇඳට වෙනවා. නාගේ මැරෙන්නෙත් නැහැ ඇඳ අහකා වෙන්නෙත් නැහැ කියලා. ඒ නිසා මේ ඔක්කොම මැරිලා යනවනම් මුක්කක්වත් වෙන්නේ නැහැ මං කියන්නේ ඉතරයි. මම මම මැරිලා ගියයි කියන්නේ. අම්මෝ ධම්මජීව ආමරට නම් මේක කරන්නම බෑ කියලා කට්ටිය මට උදේ ඉඳලා හැන්දනකම් කියනවා. බොරු. නිසා ස්වභාව සිද්ධියට යන්න දෙන්න. ඒක තමයි ලෝකෙට ලොකුම ඥානේ. ඒකට ගොරවන්න යන්න එපා. ඒකට මල් මාල පලඳන්න යන්නත් එපා. ඕක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මම දන්නේ මේ පොඩි උන්ට සැර වැඩිද මම දන්නේ පොඩි උන්ට ඔය කියලා දෙන්න හොඳ නැහැ. නාකියන්ට නාකිච්චන් නම් තියනවා දැන් ඉතින් කිරුවට අල්ලන්නේ නැහනේ. මොකාවත් කියන දේ අහන්නේ. එතකොට ඉතින් වෙන කරන්න දෙයක් නැතුවට තද උපේක්ෂාවක් එනවා. ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව. මේකට කියෙම නෙවෙයි. මේක දිහා බලාගෙන ඉන්නවා සම්පූර්ණ භාවනාවේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක මගේ කියාගන්නෙත් නැහැ. මම කියාගන්නෙත් නැහැ. මගේ ආත්මය කරගන්නෙත් නැහැ යන්න දෙන්න. එතකොට හරි පුදුමාකාර සුන්දරත්වයක් මේ ලෝකේ තියෙනවා. ඒක නිසා මේ සක්මනේ විස්තර කරපු ඒ ස්වංක්‍රීය භාවය පුළුවන් තරම් බලන්න සක්පරියන්කෙත් ගන්න. පුළුවන් තරම් බලන්න කවුරුත් එක්ක ගහ බැන ගන්නකොට කවුරුත් එක්ක ස්තුති කරනකොට වැඩ කරන බෑනේ යන්ත්‍රය යන හැටි. කලින් වීඩියෝ කරපු වීඩියෝ පටියක් යනවා වගේ යන්න දුන්නාට පස්සේ එතකොට මහා බරක් හිතට එන්නේ නැහැ. පුළුවන් තරම් ඒක වැඩි කරන්න. හැම වෙලාවෙම කරන්න බැරි නම් දවසේ පෑද්දයක් වෙන් කරගෙන යන දෙයට යන්න හැරලා බලන්න ඉන්න. ගඟක් ගන්න දිහා බලාගෙන ඉන්නවා පොඩට වෙලා ඉඳගෙන. ගඟ ගලනවා. අත දාන්න එපා. අත දැම්මොත් තෙමෙනවා. අත දැම්මොත් ගඟ රැලි මාලා නගනවා. කකුල දාන්නත් එපා. කකුල දැම්මොත් තෙමෙනවා. රැලි මාලා නගනවා. ඕක දිහාණ්ඩයි. ඒක විනාඩි 5 10 15 20 30 40 50 60 දවසකට වෙන දේ වෙන්න අරින්න පුදුමාකාර සාන්තියක් තියෙනවා. අපි අංගිකා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි මම ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළෙමි. එය ඇතුල්වන විට සිසිල් බවකුත් පිටවන විට රළු බවකුත් අත්විඳිමි. ටික වේලාවක් යන විට මගේ ශරීරය තද බවක් දැනුනි. ශරීරයේ අධික දහඩිය දැමීමක්ද හිසේ යම් ගැටීමක්ද දැනුනි. ටික වේලාවක් එදෙස බලා සිටින විට නැවත යථා තත්වයටපත් වුනි. ආශ්වාස ප්‍රශ්වාස දිගටම ගෙන ගියා. පිටතින් සිතුවිලි පැමිණියත් ඒවා බාධාවක් නොකර ගතිමි. සක්මන මුලින්ම ශරීරය එකතු කරගෙන සක්මනට ගියෙමි. ඇවිදිමින් යන විට ලනුපැදුරේ රළු ගතිය දැනුනි. වැල්ලේ සක්මන් කරන විට වැල්ලේ තෙත් ගතියත්, උණුසුම් ගතියත්, ඇතැම් විට රළු බවත් අත්විඳිමි. හැරෙන විට දෙපා ඇඹරෙන ආකාරයත් මස් පිඩුවල චලනය වන ආකාරයත් අද්දුටු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ භාවනාව ඉදිරියට ගෙන යාමට තව දුරටත් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ විදිහට අර සක්මණට යොදවන්න ඕනේ කාලයක් තියෙනවා. පරියන්කට ගිහිල්ලා මානසිකාරය යොදවන්න ඕන කාලයක් එනවා. ඉතින් කරලා කළ පුරුදු වෙච්චාම යොදවන ටික වෙලාවක් යොදවලා කෙරුවට පස්සේ ඒක ඒක විසින්ම යන්න පටන් ගන්න වෙලාවක් එනවා. ඒක ආවේ නැත්තම් කියලා බලාපොරොත්තු වෙන්න එපා, කනගාටු වෙන්න එපා. කොයි වෙලාවකරි සක්මන පටන් අරගන්නේ සක්මන භාවනාවක් වෙන්නේ අනායාසයෙන් යන්න පටන් ගත්තාට පස්සේ තමයි. එතකම්ම කරන්නේ ඒකට අපි අනුග්‍රහ කරන එක. ඒකට පසුවිම් සාධක සපෙලා දෙන එක විතරයි. කොයි වෙලාවක හෝ සක්මන තමන්ට හුරු වෙලා නිකන් තමන්ගේම gedara වගේ වෙලා සක්මනේ අනායාසයෙන් වෙන නැත්නම් අර පාවිච්චි කරපච්චි ස්වයංක්‍රීය වෙනවා. හුස්ම ගන්න එකෙත් නැත්නම් අපි කිව්වොත් ඉඳගෙන ඉන්න එකෙත් පරියංකේත් කරලා කරලා කරලා පුරුදු වෙලා පරියංකෙට ගියාම ඒක නිකන් අම්මා ගොඩකට ගියා වගේ. හාවෙක් Tamanගේ හාවම් පැලැස්සට ගියා වගේ. මුවෙක් Tamanගේ මුවන් පැලැස්සට ගියා වගේ. එහෙම නිකන් ගෙදර ගියා වගේ දැනුමක් ආවටපත් නැහැ භාවනා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා කරලා කරලා කරලා ආයාසයෙන් කරලා හුරු කරගෙන අනායාසයෙන් මේක යන්න ඇරලා එතකොට මේ තියෙන ආතතිය නැති తත්වේ අසහනයක් නැති ගතිය දරතයක් නැති ගතිය පරිලාහයක් නැති ගතිය අත්දැක ගන්න බැරි නම් නිවනක් ගැන හිතන්න අමාරුයි මේ වෙන්න යන්න ඇරලා ඒකේ තියෙන අනායාස ගතිය ඒකේ තියෙන දරතයක් නැති පරිලාහයක් නැති ගතිය දැකලා ඒක බුද්ධි විඳ ගන්න බැරි නම් ඒක ආභෝග කර ගන්න බැරි නම් අමාරුයි නිවනක් කියන එක තේරුම් ගන්න අපි නිවනටත් තටමඬ හදනවා දඩමඬ දඩමඬ නිවනින් ඈත් වෙනවා. ඒ නිසා නිවන කියලා කියන්නේ මේ භාවනා පිළිච්ඡන් පස්සේ මේ ඉබේ සිද්ධ වෙන දෙයක්, ස්වයන් සිද්ධ වෙන දෙයක්. හැබැයි ඒක ඒක සමාදම් වෙන්න පුළුවන් කමක් ඒක අබිරමණයක් කියලා කියන්නත් බෑ. නමුත් මේක තමයි වෙන්න ඕනේ කියලා ඒක තේරුම් ගන්න මට්ටමට යනකම් ඔය භාවනා දිගට කරගෙන යන්න යන පාර හරිනම අත්දැකීම් අධිගතිය පේන්න තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ මාගේ දෙවන භාවනා අත්දැකීමයි. මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රාශ්වාසයේ වේ. ආශ්වාසයේ සිදුවන අවස්ථාවේ ආශ්වාසයේයි මෙනෙහි කෙලිමි. ඒ සිසිල් බවත් දිග බවත් දැනුනි. ප්‍රස්වාසයේද සිදුවන අවස්ථාවේ ප්‍රස්වාසයේයි මෙනෙහි කෙලිමි. ඒ උණුසුම් බවත් කෙටි බවත් දැනුනි. ආශ්වාසයේ උදරය දක්වාම ගොස් එය පිම්බී ප්‍රශ්වාසයේදී උදරය හැකිලෙන බවක් දුටුවෙමි. එය මා ආයාසයෙන් නොකලෙමි. පසුව ආශ්වාසය හා ප්‍රශ්වාසය එකසේ නොදැනී ගොස් මාගේ ඊතා කුඩා කල පින්තූරයක් මෙවි අතුරුදහන් වී මාගේ අත් දෙක ක්‍රම ක්‍රමයෙන් දි รา පත් වී මීදුමකින් වැසුනාසේ දිස් උනි. ඉන්පසුව දිගටම මා මීදුම් සහිත පරිසරයක් දුටු වෙමි. මුළු පර්යංක කාලයම එසේ ගත කළෙමි. සක්මන් භාවනාව පර්යංක භාවනාවට කලින් ඊතා හොඳින් සක්මන් භාවනාව කළෙමි. වම් පාය තබද්දී වම වශයෙන්ද දකුණු පාය තබද්දී දකුණු පාය වශයෙන්ද මෙනෙහි කළෙමි. වැලි පොළව සිසිලසකින් යුතුවද ලනුපැදුර ගොරෝසු බවින් යුතුවද එය වම් පාය ගෙන යාමේදී බර අඩු බවක් දැනුණු අතර දකුණු පාය ඊට වඩා බරින් යුතු විය. විනාඩි 45ක් පමණ සක්මන් කරද්දී උරහිස්වල වේදනාවක් දැනුණු නිසාද වේදනාව ඊටත් තදින්ම දැනුණ හේින්ද පර්යංක භාවනාවට නැවතත් යොමු වීමි. පර්යංක භාවනාවෙන් නැවතත් සක්මන් කිරීමට ආදී ලෙස කාලසටහන අනුව ක්‍රියා කිරීමට මා පොළඹවයි. දවස දිගටම උවද කළ හැක. කුස ගිනිද නොදැනී එසේ කිරීමට යාම සුදුසුද නැද්ද යන්න පිළිබඳව අතිගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දෙපා නමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමින් දීර්ඝායුෂද ලැබී තව තවත් අපවැනි අය සසරෙන් ගලවා ගැනීමට භික්ෂුණී ශාසනයක් ඇති කිරීමට හැකි වේවායි පතමි. භික්ෂුණී ශාසනය නම් මට හරීම සැකයක් තියෙනවා. කාගණි කක්ක කරගනි ඔయితත් වැඩියි. මම දන්නේ ඒකට නම් ඒක වුණොත් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් වුණොත් කරන්න දෙයක් නැහැ. නමුත් මේ ගා ගන්න ගා ගන්න දිහා බලනකොට ඊට ඉස්සෙල්ලා කියපිට කියන විතක් අපි කතා කරමු. ඔය නිකන් දේශපාලනේව කතා කරන එක පැත්තකට දාලා. ඉතින් මේකෙදී අර මේ සක්මන පරියන්කේ දෙක මේ විදිහට කාලසටහනුව කරගෙන යෑම ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි බලාපොරොත්තු උපරීමේ. නමුත් මේ කාලසටහන අනුව කිරීමත් මෙතන ප්‍රශ්න කරන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය වෙලාවට සක්මන් කරලා අවශ්‍ය වෙලාවට පරියන්ක කරමින් කරන්න පුළුවන් ගතියත් කියන එක ලිපියේ හරියට පැහැදිලි නැහැ. ඒක දැනක කියනවා මට දවසුමත් කරගෙන යන්න පුළුවන්. ඒ දවස කරගෙන යන්න මේ ප්‍රශ්නේ අහන්නේ මට ඕනේ කාලසටහනක් අනුව කරනවා කියන එකද? නැත්නම් මේ තියෙන කාලසටහන අනුව කරගෙන යනවද කියන එක පැහැදිලි කරලා දෙනවනම් එච්චර වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි. කෙසේ නමුත් අපිට උත්තරය සපයන්න පුළුවන් නිසා ලියපෙකන කැමැතිද මේකෙන් මොකද්ද ගම්ම්‍ය වෙන්නේ කියලා කියන්නේ. එක දිගටම භාවනා කරගෙන යන්න පුළුවන් කියන එකයි කියන්නේ. මොකද්ද මෙතන භාවනා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ සක්මන් භාවනාව සක්මන් භාවනාව කරලා ඊට පස්සේ පරියංක භාවනාවට ආවම ඒක දිගටම කරගෙන යන්න පුළුවන් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒකට සක්මන් පරියංකේ දෙක නැති වෙලාවේ භාවනා කියලාද කියන්නේ නැහැ කියලාද කියන්නේ? සක්මන් කරන්නේ නැතුව පරියංකේ කරන්නේ නැතුව අපි කෑම කනවා මූණට පය හොදනවා යනවා එනවා ඒ පැත්ත දකින්නේ භාවනාවක් විදිහටද නැත්නම් නැති විදිහටද? භාවනාවක් විදිහට. ඒක දිගට භාවනා කරන්න යන එක නෙවෙයි මෙතන නරක නෑ. ඒක දිගට සතිය පවත්වන්න පුළුවන් කියන එකයි කියවෙන්නේ. එහෙමයි. ඒකට යා හොරයි. ඒක නිකන් ගොතයි ලංකා ලාංකිකයන්. ලාංකික හරි කැමති භාවනා කියන වචනේ පාවිච්චි කරන්න මම බලනවා පුළුවන් තරම් ඒක අයින් කරලා සතිය පවත්වනවා කියලා. ඉතින් ඔතෙන් ගිය කෙනෙකුට ලැජ්ජ කරන්න නෙවෙයි මම මේ කියන්නේ මන් දෝෂය කරන්න නෙවෙයි. සරුවත් chance කියන ඔබ තටමැව්වත් නැසත් ඔබ ඉන්නේ කොයි වෙලාවේ සතියෙන් තමයි කියලා. එහෙමයි අපේ ඒක කියනවා සතාධිපතිය සබ්බේ ධම්මා. හැම ධර්මයකටම අධිපතිකම් කරනවා සත්‍ය කියලා. ඒ නිසා ඔක කරලා කරන ගියාට පස්සේ තේරෙනවා මේක මනුස්ස ස්වභාවයක්. අපි අසත්‍ය මොකක්වත්ම කෙරෙන්නේ ඒ බව සාහිතික කිරීම විතරයි අපි මේ දවස් 10 භාවනා කරලා කරන්නේ. සමිද්ධි සූත්‍රයේ සඳහන් කරනවා කිම්මූලක සූත්‍රයේ සඳහන් කරනවා සතාධිපතිය සබ්බේ ධම්මා අපි ඒක උනාට ඒකට නොසලකා සිටීමේ සාපේ තමයි සංසාරේ කියන්නේ. කොයිලාකාරී අපි කරන හැම දෙයක්ම කරන්නේ එළඹ සිටි 100ෙන් තමයි. ඒ බව දන්නකොට ජීවිතේ හරි වාසනාවන්තයි. ඒකට බුදුහාමුදුරුවෝත් රැස් වෙනවා. ධර්මයටත් පණිනවා, සංඝයාටත් පණිනවා. අපි ඉන්නේ සතිය තමයි. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේක දන්නේ නැති වුණොත් හිතියත් සමාදම් වෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙනවා. භාවනා කරුවට පස්සේ බුදුන්ට හොඳන්නා පස්සේ ධර්මයට හඳුන්නා පස්සේ සංඝයට හොඳන් දුන්නා පස්සේ කියනවා අපි කොයි වෙලාවෙ තියෙන අවදියෙන් තමයි. ඒකමයි පින ඒකමයි සාසනය කියලා ඒක ප්‍රසිද්ධ කරපු දවසේ තේනවා. දැන් අපි ජීවත් වෙනවා කිය. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ ලෙඩේ මේක ලෙඩක් නම් මේ ලෙඩ හැදුණා පස්සේ ළඟේ කාට හරි මේ ලෙඩේ බෝ කරගන්න බලන්න. එක කුඩු මුලක් විකුණ ගන්න බලන්නකෝ. එහෙමයි ස්වාමී. කුඩු කියන්නේ මේ මොන ඩ්‍රග්ස් වලට කියන්නේ? කුඩු කුඩු ගහනවා කියලා කියන්නේ. අපි සූස්තියට ආපු ගමන් තව එක්කුට එක මුලක් දෙන එකයි. ඌ සදා සොත්ති. ඊට පස්සේ දිගටම ඌත් කුඩු ගහන එක. ඌ ඉඳපු ගමන් කියනවා සතියේ නැහැ කියලා. බොරු. කොයි වෙලාවෙ සතියෙන් ඉන ජීවකයා ඉස්ලාම ආපම දිසාපාමොක් ආචාර්ය ගාවට ඌට එක එක ගහ කියලා මේක පාවට්ට පස්පංගේ මේ මේ මේ ಗುಣ තියෙනවා. මේක බැලතන. මේකේ මේ මේ ගුණ තියෙන ඔක්කොම කියලා කියලා දීලා දීලා දීලා ඇරියලු කැලේට බෙහෙතර ගන්න නැති જાති පැලයක් පුළුවන් නම් හොයන්න ඉන්න කියලා. දවස් හතක් ඇවිදලා කිව්වලු එකක්වත් නැහැ. හැමදේම බෙහෙතට ගන්න. ඉසල් බඩ ගන්නකොට බෙහෙත ගන්න පැල විතරයි කියලා දෙන්නේ. ඔක්කොම කියලා දීලා බලනකොට බෙහෙතට නොගන්න මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා අපේ මනුස්ස ජීවිතේ මෙච්චර පිරිච්ච දෙයක් බව අපි දන්නවනම් අපි සතුන් මරන්න, හොරකම් කරන්න, කාමීත්‍යචාරය කරන්න, බොරු කේලම් හිස්සචන වලටයි අපි සදා කාලික සතිය ජීවත් වෙන්නේ. මේක ප්‍රසිද්ධියේ කියන්නේ. මම පණ්ඩිතාරාමේ ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ මේ වගේ ගොඩනැගිල්ලක 500ක් පොඩ්ඩමයි පැවිදි කරනවා. ඉතින් එදාට කකුල් දෙක දිග හැරියොත් කකුල් දෙක අතරින් ත්‍රිංගනවා පොඩි උන් ආයේ සීමාවක් නැහැ. ඉතින් අපි පිටරට ගිය කට්ටිය කිව්වා බෑ ස්වාමීන් වහන්සේ බේරෙන්න මුන් මේ දඟලන ඊට පස්සේ අපි පිටක් කරා හැදෙම 40ක් විතර ඈත ගමකට ඊළ ගියා මේ පින්නපාතේ කරන කණ්ඩ වෙන්නේ ඒක වේලයි කණ්ඩ දෙන්නේ පින්නපාතේ යනකොට මේ මස්කෙන්ඩ දක්වා විතර වගේ දූවිලි ගොඩේ යන්න තියෙනවා. පට්ට අවුව. අනේ ගියාට පස්සේ එහෙමුනේ නැහැ මිස අපිට සැලකුවා. ඉතින් ගිහිල්ලි වෙලා මේ මාස හතර සමාන හතරක් හිටියා. හතරක් ඊට පස්සේ සාඩෝ ඒ කට්ටියට වෙනම ඉන්ටර්විව් එකක් දුන්නා. මේ හම්බ වෙලා පුද්ගලික කමඨාන් සුද්ධ කිරීම. ඉතින් මං කව සාංශ සුමාන දෙකක් විතර ගියාට පස්සේ මං ඊතාලේ හිටපු සුමාන දෙකම හිටියේ සතියෙන් කියලා. දවසෙම මං ඉන්නේ සතියේ. භාෂාව කතා කරන්න දන්නේ නැහැ. මිසල උපස්ථාන කරනවා. ඊට පස්සේ කිව්වා එහෙනම් ගිය ගමන නාස්තිලා නැහැ කියලා. උත්සාහ කරන්න සතියෙන් නැහැ කියලා ඉන්න චිත්තක්ෂණයක් ඔප්පු කරලා බලන්න බලන්න. එහෙම කන්නේ උත්සාහ කරනකොට ඒක සත්‍යපත් වෙනවා. මේක අඳුල්ලා දුන්නට පස්සේ ඊට පස්සේ ඒ සතියට මූණට කියලා ගහන්න එපා. ඌට කියන්න උඹ හරි හොඳයි හොඳ එක්කනසෝ කියලා. සතියට ස්තුති කරගෙන ඉන්නකොට ඌ දිවා රාත්‍රී වැඩේ කරලා දෙනවා. මොකද කියන්නේ? එහෙමයි ස්වාමීනි. මේ ඉන්දි ඉස්සල්ලා තිබුණු ලෙඩක්ද නැත්නම් මෙහෙදි හැදිච්ච එකක්ද? මෙහෙදි හැදිච්ච එකක්. ආපා භයානක ලෙඩක් නේ. දැන් ගිය ගමන් මම දන්නවා ෂුවර්. ඕක ගහ ගන්නවා ගෙදර කට්ටියත් එක්ක. ඉතින් ගහගත්ත ගමන් උන් ගහනවා. ඇයි අද්ද ඉන්නේ මේ ගිහිල්ලා පරංගි බෝ කරගෙන ඇවිල්ලා එක එක තැන් වලින් ගෙදර ඉන්නේ උන්ට බෝ කරනවා කියලා. ඕක වසංගගෙන ඉන්න පුළුවන්. බෑ. ඈ? බෑදි. බෑ ස්වාමීන් වහන්සේ. ඒක නෙවෙලා තියෙන්නේ මන්නේ බැනුම් ගන්න අන්තිමට. ඔය දැන් වසංගගෙන ඉන්න ඕනේ නිකන් අර ගුගප් ගුකප්පරක් ආපේක මඩපුවක් ගෙඩියක් ආවා වගේ නොකෑව වගේ ඉන්න එකයි තියෙන්නේ. කාඩෝ බුද්ධඝම පතුරන්න යන්න බා. ගිය ගමන් මේක අන්‍ය බජයි. හැම වෙලාවෙම මේ කරන දේ සතියෙන් ඉඳලා බලන්න රැස්වි දෙනවා. ආයෙ වෙන මොනම දෙයක්ද නිවන් ඕනෙත් නැහැ, ධ්‍යාන ඕනෙත් නැහැ. මාර්ගඵල ඥාන ඕනෙත් නැහැ විපස්සනා ඥාන ඕනෙත් නැහැ කොයි වෙලාවෙ සතියින් ඉන්න කියලා කියන්න බෑ. අපිට වැඩිය බුදුහාමරෝ සතුට වෙනවා. ඒ නිසා මොය අංගේ කියලා හරි කහා පාට වෙයි කියලා හරි රැස් වී දෙයි කියලා හරි අනම්මන මොකුත් එපා. ඉන්න හැම වෙලාවෙම මං ඉන්නේ සතියේ. ඉතින් අනිත් ඔක්කොම වෙල ගහිලා එනවා. අය මොන මොනම දෙයක්වත් හදන්න ඕනේ මේක සාතික් කරන්න. ඉතින් ඒක නිසා මේකද කරන්න ඕන කියලා මම අහන. ඉතින් මං කියන්නේ වෙන මොනවා කියන්නද මයිති. මං කියන්නේ පුළුවන් නම් මේක වසංගකට ජීවත් වෙන්න. කාටවත් පේන්න තියන්න එපා. මම සතියින් ඉන්න බවක් කවුරු හරි ඇහුවොත් කියන්නේ මට තේරෙන්නේම නෑ අර මියුසිකල් ඉන්න පිටු ආම්දුර කෙනෙක් කියලා හම්බෙලා අහගන්න මට නම් තේරෙන්නේ නෑ. මන්ෙන් අහන්නත් එපා මන් දන්නෙත් නෑ කියලා මෙහෙට එවන්න. අපි ඕන වෙලාවක වාට්ටු ඇරලා තියෙන්නේ. ඇක්සිඩන්ට් බෝඩ් එකත් ඇරලා OPD එකත් ඇරලා තියෙන්නේ. ගත්ත දැම්මා ඉතින් දැන් දවස් 4යි 5යිනේ වැඩිකල් තියන්න ඕන ටිකට් කපන්න පුළුවන්. ටික ටික බඩපස්සේ ඌ ගිහිල්ලා රහණමට වලිගෙට ගිනිච්චපු වගේ තැමතනම ගිනි තියදී ආවිදිනු. හරි අපි යනවා ඊගා ප්‍රශ්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසන් ලිඛිත ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. මාගේ මූල කර්මස්ථානයේ වන්නේ නාසිකා අග්‍රේ ආනාපාන සති භාවනාවයි. පැයක් පමණ සක්මන් භාවනාව කර සතියෙන් පැමිණ පර්යංක භාවනාවට වාඩි වෙමි. වාඩි වී ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ දිහා බලා සිටින විට විනාඩි 5ක් පමණ යන විට ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ නොදෙනී යනවා. මෙය දිහා බලා සිටින විට මාගේ ශරීරයේ දෙපසට චලනය වෙන්නාක් මෙන් දැනුණා. ඒ වාගේම මාගේ ශරීරයේ ඉදිරියට විසිවී යන්නාක් මෙන් මට දැනුණා. ඔබ වහන්සේ ලබා දුන් කමඨහන් උපදේශ පරිදි මම නොනැගිට සතියෙන් යුතුව ඒ දෙස බලා සිටියෙමි. එවිට මා ඉදිරියට විසිවී යන අවස්ථාවල පෙර ලෙසම ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙනුනි. ටික වේලාවක් යන විට නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදෙනී ගියේය. නැවත ඉදිරියට විසිවී ගොස් ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙනුනි. මේ ආකාරයට පර්යංක භාවනාව තුළ නැවත නැවත සිදුවිය. මේ අතරතුර මට නිින්ද ගොස් සිට අවදි වෙන්නාක් මෙන්ද දැනුනි. නමුත් මට නිින්ද ගොස් නොසිටිය බව විශ්වාසයෙන් කිව හැකිය. මේ සියලු සිදුවීම් මැද්දේ මම සතියෙන් යුතුව පරයන්ක භාවනාවේ නිරතව සිටියෙමි. මේ පාකාරයට පැයක් පමණ කාලයක් පරයන්ක භාවනාවේ නිරතව සිටියෙමි. ටික කාලයක් තිස්සේ මම ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනා කරමි. මෙය දිගටම කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව පිළිබඳ ගැටලුවක් නොමැත. ඔබ වහන්සේ ලබා දුන් උපදේශ පරිදි සක්මන් භාවනාව සිදු කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඒ වගේ අර ඉසලකනේලිය වගේම සක්මනේදී එච්චර ප්‍රශ්නයක් එන්නේ මොකද අපි හැත් දෙක අරගෙන ඉන්නවා ස්වභාවයට සම්බන්ධ නිසා. අර පරියන්කේදී හැත් දෙක වහගත්තට පස්සේ ඒක වෙනම නිකන් ග්‍රහලෝකාගාරයක් ඇතුළට ගියා වගේ. එතකොට තමයි අර ගමන ඉක්මන් හැබැයි එතකොට අපිට අර නොදන්නා ශේෂයට යෑම නිසා එහෙම නැත්නම් පාලනයෙන් තොර තත්වයකට යෑම නිසා නිකන් කුතුහලයක් වගේ එහෙම නැත්නම් නూరు නොපුරුදු ගතියක් එනවා. ඒවට අපි කෝල ගති කියලා කියනවා, කෝඩු ගති කියලා කියනවා. ඉතින් ඒකට හුරු වීම සඳහා බුදුජාන විශ්වන්සේ කියලා තියෙන අපට දේශනා කළා තියෙන අපට අනුශාසනා කළා තියෙන අපට මේක නැවත නැවත වෙන්න දෙන්න. වෙන්න වෙන්න වෙන්න වෙන්න මේකේ ඔය කියන කෝල ගති, කෝඩු ගති අඩු වෙනවා. ඉතින් ඒක නිසින්ින්ද වෙන්න ඕන. ඒ වෙනකොට සක්මනේදී තමයි අපිට ඉසුඹලන්න වෙලාවක් එන්නේ. සක්මනේදී එච්චර ආතතියක් එන්නේ නැහැ නේද භාවනාව, ඒත් සතිය. ඊට පස්සේ ඉදිරියදා වැඩ කරනකොටත් බලන්න තමන් ඒ ඉදිරියදා භාවනා මධ්‍යස්ථානයේ හෝ ගෙදර ගිහිලා කටයුතු කරන ගමන් එක වැඩකට එක වැඩක් කරන ගමන් එහෙම වෙන්නේ නැබෙන්නේ අපිට හුඟක් වෙලාවට අපි වැඩ දෙක තුනක් එකවර කරනවා කියලා හිතාන ඉන්නවා. එකවරකට එක වැඩක් කරන වෙලාවදී පුළුවන් තරම් ඒ වැඩේ ගැම්මත් එක්ක යන්න බලන්න. එතකොට තේරෙන පටන් අර ගන්නවා කිසි තැනක හැලහැප්පිලක් ඉන්නේ නැහැ. බොහොම निराවුල්ව ගමන් කරනවා සිනිද්දා තේල දහරාව අහෝසි ඉරියාපතෝ කියලා සඳහන් කරනවා සිනිඳු තෙල් දහරාවක් වගේ තමයි ඉරියාපත පැවැත්වෙන්නේ. හැලහැප්පිලි නෑ කාටවත් කියන දෙයක ඒ කට්ටිය පටලවලා තේරුම් ගන්නෙත් නෑ කවුරුහරි කියන දෙයක් වටහා ගන්න අමාරුකුත් නෑ යන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඕනේ ගැම්ම ගන්නව පරියන්කේ තමයි. ඒ නිසා පරියන්කේ යන්න අරින්න ඕනේ පුළුවන් තරම් බලන්න දන්න ශේස්ත්‍රය නැත්නම් දන්න ආස්වාද ප්‍රසආසය දන්න ඉරියව්ව ගෙවම් කරලා ඒක හරහම යන්න ඕනේ ගෙවම් කරලා ඉන්ද්‍රිය බද්ධ නැති අවස්ථාවකට එහෙන් රූප බලන්නේ නැහැ කනින් ශබ්ද අහන්නේ නාසයෙන් ගඳ සුවඳ නැහැ දිවට රස මස උළු නැහැ කයට පහසක් නැහැ හිතට හිතවිලි නැහැ හැබැයි ඉන්න බව දන්න. ඔබ මැරිච්ච බව දන්න. හැබැයි නිින්ද කියලා නැති බව දා. දැන් මේක ලියලම තියෙනවා මට හොඳටම විශ්වාසයි නිින්ද කියලා නැහැ කියලා. හැබැයි කිරිල්ලක් නැහැ. කරන්නෙත් නැහැ කිරිල්ලකුත් නැහැ. ඉතින් මේක ਸਰවඥන්සේ පෙන්වන්නේ මහමෝදක වැටිලා තරක් නැතුව මහමෝදක වැටලා පීනන මිනිස්සුයෙකුට හම්බෙච්ච පුංචි දූපතක් වගේ කළා. යට ටිකක් දියරැලි වලින් බේරිලා මිනිමෝරුන්ගෙන් බේරිලා ඉස්පාසු වෙන්න පුළුවන්. ඉතින් මේක පුළුවන් තරම් වැඩි කරගන්න. ඒ ඒ කරන්නෙත් නැතුව කෙරෙන්නෙත් නැතුව ඉන්න වගේ තමයි ඔය සබ්බ පාපස්සා කරනම් කියලා සීල බුදුරන් වහන්සේලාගේ උපදේශය කියලා කියන්නේ. සබ්බ පාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපණං ඒනම් බුද්ධහාන ශාසන. සීල බුදුරන්ගේ අනුශාසන තමයි සීල පවින් වෙන් වෙලා ඉන්නේ. දැන් මෙතන හොඳටම තේරෙනවා පවක් කරන්නෙත් නැහැ. සමහරට පෙර කළ පවක විපාක වාරෙත් නැහැ. කොච්චර වටිනවද? කොච්චර විස්රාමයක්ද කොච්චර හුදකලාවක්ද කොච්චර විවේකයක්ද කොච්චර පිරිච්ච ගතියක්ද තියෙන්නේ ඉතින් මේක අපි හුරු කරලා දැන් අපිට පිරිච්ච ගතිය තියෙන්නේ කටපුරා බත් කන වෙලාවට ඇහැපුරා රූප බලන වෙලාවක කනපුරා සද්ද අහන වෙලාවක ඒක බුදුජානක කියන්නේ උදේට කතපාර 30යි 100යි දවල්ට කතපාර 100යි හැන්දෑවට කතපාර 100යි වගේ තමයි මේ බලන අහන වෙලාවදී ලැබෙන අත්දැකීම ඒකෙන් විශ්‍රාම වෙච්ච වෙලාව ලැබෙන අත්දැකීමට ආර්ය විවහාර කියනවා ආර්ය අත්දැකීම් කියලා කියනවා දැන් පුළුවන් තරම් දන්න දේ හරහා නොදන්න දෙයට යන්න හැබැයි මේ গুপ্ত දෙයක් නෙමෙයි කතා කරන්නේ ගූඪ දෙයක් නෙමෙයි කතා කරන්නේ හිතරවට ගැනීමක් නෙමෙයි කරන්නේ මේක ප්‍රත්‍යක්ෂ කලහක්ක් අන්න ඒක තමයි අපේ හැබෑ නිවහන මේ ඉන්නේ නන්නත්තර වෙලා මේ ඉන්නේ ඉඳුරන්න නතු වෙලා මේ ඉන්නේ මේ ලෝකෙ මේ ඉපදුනාට පස්සේ ඉගෙන ගත්ත කුණු හරපොල පැටලවිලා. අරක ඉපදෙන්න ඉස්සලා තිබුණු தත්ත්වේ. පිපිතුරු தත්ත්වේ. නික්ලේශී தත්ත්වේ. ඒකට යන්න මේ මේ කුණු කන්දල් ඔක්කොම ASCII. මේක ලස්සනම වැඩේ බුදුරජාණන්සේ දේශනා කරනවා. නොදරුව අවුරුදු 6 වෙනකන් ඉන්නේ ඔතන. හැබැයි යාට නිවන් දැක්කයි කියලා කියන්න බෑ. මොකද එයා දන්නේ නෑ මේ කලබල ලෝකේ. දන්නේ නිස්කලංක ලෝකේ විතර එනිසාක වටනකම නැහැ. දැන් අපි කාලා තියෙනනේ ටොං ගන්න දන්නේ නැතුව පරිප්පු. කාවට පස්සේ ආපව කලබල නැති ලෝකෙට ගියොත් ඒකේ වටිනාකමක් අපිට තියෙනවා සංසාර දුක දන්න නිසා සංසාරෙන් ගැලවෙන්න ඕන නිසා. ඒ නිසා මේ ගා ගන්න ඕන ඉස්සෙල්ලා ඊගාට නා ගන්න වෙනවා. ගා ගන්න නැතුව වැඩක් නැහැ. ඕගොල්ලෝ ඒක ඇති වෙන්න කරලා තියෙන්නේ දැන්. මම ඊටත් වැඩිය කරලා තියෙනවා. උඩට ගාගෙන තියෙනවා. ඊට පස්සේ දැන් පේනවා ඕන්න සබන්දාලා හේතුව වගේ විවේක වෙලා ඉන්න පුළුවන්. ආයෙත් ගා ගන්නවා. ආයෙත් හොදා ගන්න. මේකයි බුද්ධ ශාසනය කියන්නේ. එනිසා පුළුවන් තරම් බලන්න අර හැබෑ නිවහනට ගිහිල්ලා වැඩි වෙන තැන ඉතින් ගියාම පෙනෙයි අපිට කලින් භාවනා කරපු කට්ටිය හේට වෙලා ඉන්නවා ජොලියේ. අපේ ආදිමුතුන් මිත්තු අපේ සත්පුරුෂයෝ මෙහෙ ඉන්නේ ඔක්කොම කක්ක බබාලා. කක්ක කරගෙන ගහ ගන්න කට්ටිය මෙහෙ. අතින් ගියපස්සේ ඉන්නවා හොඳ කට්ටිය හිටවිලා ඉන්නවා. ඉතින් අපිට හිට යන්න බෑ මේකට ආසාව නිසා. එනිසා මේකෙන් සමුගන්න සමගාරගෙන ටික වේලාවක් ඉඳලා ඒ වෙලාව වැඩි කර ගැනීම සඳහා සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න කියන එක තමයි ඉතින් අද ප්‍රශ්න හතරටම පොදුයි කියන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ ඊට ප්‍රශ්නෙට මට උත්තර නම් හම්බුණා ස්වාමීන් වහන්සේ. උඹෙන් යන්න තියෙන්නේ නැතව. මෙලාටත් ගිහිල්ලා නැත්තම් උඹ උලන්න ඕනේ අරගෙන. ඒත් මම කියන්නේ ස්වාමීන් වහන්සේ අහන්නට විදිය මේ ඊයේ දවසේ මට පරයන්කයයි සක්මන එහෙම කරනකොට හවස්වරුවේ පදයට වගේ කකුලේ බත් කෙන්ඩාරිය කැක්කුමක් තිබුණා කොන්ද අමාරුවක් තිබුණා ඒත් මං එහෙම තියාගෙන සක්මනුත් කරා පරයන්කත් කර ගියා. රෑ පරයන්කයට සක්මනින් පස්සේ වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ඒ විදිහට පරයන්කේ හිටියා. ඉන්නකොට හුස්ම නැති වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා පොඩි කම්පන චංචල තත්යකටපත් වෙනවා. ඒත් එක්කම සිතුවිලි එනවා. ඒ එනකොට සිතුවිලි ආපහු එනවා. ආයි අර ආකාරයට කීප වතාවක් එකම දේ සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙලා ඊට පස්සේ මට කකුල ටිකක් රිදෙනවා මට ඉන්න කම්මැලි කියලා හිතුණා. ඊට පස්සේ මම නැගිටලා සක්මන් කරා. සක්මන් කරනකොට මෙතන සක්මන් කරා ටික වෙලාවා ඊට පස්සේ උඩට ගිහිල්ලා සක්මන් කරගෙන ගියා. එතකොට මගේ කකුල් වල තිබුණේ අමාරු ඒවා කිසිම දෙයක් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණම ස්වයංක්‍රීය වුණා. යනවා යැවෙනවා දැනෙනවා ඒ විවිධ විදිහට දැනෙනවා ඇය යැවෙනවා සම්පූර්ණ ශරීරයම සැහැල්ලුයි. ඒක මට නොකඩවාම දැන් පැයක් දෙකක් වුණත් යන්න පුළුවන් කියලා දැනුණා. අර ඊට පස්සේ වෙලා විවරණාට මම ගිහිල්ලා ඇඟ සෝදන ඇඳට ගියාට මට නිින්ද ගියෙත් නැහැ. ඒත් දිගටම නිින්ද ගියෙත් හුස්ම හුස්ම දැනෙනවා ඒත් නැතුයත් යනවා වෙන මොනවත් නැතුව නිශ්චල භාවයකින් එහෙම්ම හිටියා මං හිතන්නේ 12 විතර වෙනකම් ඊට පස්සේ නිින්ද ගිය වෙලාව මං ආයෙ දන්නේ නැහැ ඒ ටික තමයි මට <laughs> ස්වාමීන් වහන්සේ අහන්න තිබුණේ ප්‍රශ්නේ ඔය ප්‍රශ්න දිහා ඉස්ලාම ලියුපේකනත් ඒක තමයි ලියන්න උත්සාහ කරලා තියෙන්නේ භාවනා කෙරුවට පස්සේ පදමකට එනවා ඒ පදම නూరుණු පුරුදු එකක් මේක සාසනයක්, මේක ක්ෂණ සම්පත්තියක්, මේක සාසන සම්පත්තියක්, මේක හුදෙකලාව, මේක තමයි විවේකයේ කියන්නේ, මේක තමයි විශ්‍රාමයේ කියලා කියන්නේ. ඒක දෙයා බැලුවොත් ඒක විශ්‍රාමයේ දෙනවා. නිද්දකින්න ඔබතම් මේක මහා පාළුවක්, මහා කම්මැලි ගමක් කියලා කිව්වොත් වහ කණ්ඩ තරම් පාළුව ඇති වෙනවා. ඒ නිසා මේ දෙන දෙයට තමන් හැසිරෙන ආකාරයේ බුදුරජාණන්සේ දන්නවා අපි දන්නේ ඒකට හැසිරෙන හැටි අපිට කිසිම පාඩමක් ගණිත බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. ඒකට අර්ථකථන දෙන්න එපා. මේක ප්‍රතිපදාවක දියුණුවක් බවත් කෙලෙස් අඩු තත්වයක් බවත් තේරුම් ගත්තා නම් අපිට පුළුවන් වෙනවා ඒකට ගරු කරන්න. ඒකට නැත්තම් අපි කියන්නේ සමාදම් වෙනවයි කියලා කියන්නේ. නැත්තම් ඊට එළඹ වාසය කරනවයි කියලා කියනවා. උපසම්පදා කියන වචනේ තේරුමත් ඒකයි. ඉතින් ඒකට එළඹ වාසය කරන්න මේක මම උපයාගත් එකක් කියලා තේරුම් ගන්න. මේක බලු අලි බම්මනියක් ඒ නැත්නම් මැරිච්ච බලු කුණක් වගේ මේක අපිරියාවක් මේක කම්මැලිකමක් කිව්වොත් ඉතින් මේ මනසට අය මොනම දේ කෙරුවත් ડિප්‍රෙෂන්ද හිස්ටීරියාද ලෝකේ තියෙන ලෙඩ තේරෙනවා එන දේට දෙන නමේ හැටියට Taman ඒකට සලකන හැටියට තමයි වැඩේ කණ්ණාඩියේ මූණ බලනකොට මේ කණ්ණාඩියෙන් පේන්නේ මගේම ස්වභාවය මේක බාහිර ගන්න කියන එක තමයි පළවෙනි ආර්ය සත්‍යය මිදා දුක්ඛ සත්‍ය. ඒකට ඒක ලොකු සතුටක් එනවා. අපි අපි මේ මෙච්චර අමාරු කිය කිය හිටියට බලනකොට එච්චර අමාරු නෑනේ කියලා සතුටක් එනවා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරන මේක නම් මහන්නේ දුකක් තමයි. ජීවිතේ දුකක් තමයි. මේක තමයි දුක් ආර්ය සත්‍ය කියලා තේරුම් ගන්න තරම් සැපකුත් නැහැ කියලා. මේක තමයි මේ දුක කියලා ආර්ය සත්‍ය කියලා තේරුම් ගන්නකොට කියනවා. අනේ මේක අයින් කරන්න අපි කොච්චර බෙහෙත් බීලා තියනවද? කොච්චර තොවිල් නටලා තියනවද? කොච්චර සාන්ති කර්ම කරලා තියනවද? එක එකටවත් හරියilla නැහැ. මොකද කියනකො බාරගනි. කොච්චර පළල් මනසක් තියෙනවද ඔක බාර ගන්න. කොච්චරද පෞරුෂත්වයක් තියෙනවද. කොච්චර භාවනා කරලා අත්දැකීමක් තියෙනවද. කොච්චර සුත්තමේ ඥානයක් තියෙනවද. කොච්චර සංසාරගත පුරුද්දක් තියෙනවද. කොච්චර යහ කල්පනාවක් තියෙනවද. කොච්චර යහ දෘෂ්ටියක් තියෙනවද. තනිකර අහම්බයක් නෙමෙයික. තනිකරම අහම්බයක්. ඒ නිසා ඒකට කොච්චර කිව්වත් ඒක බාර ගනින්ද නැද්ද කියන එක ඒක වෙනම කතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් බාර ගන්නෑ මේක කිව්වට පස්සේ බාරගත්තේ නෑයි කියලා පශ්චාත්තාප වෙන්නේ. ආර්යනාංශ නමක් බුදුරජාණන්ශ නමක් කවදාකවත් මේ Taman කියලා දේ අනිත් එක්කන බාරගත්තේ නෑයි කියලා තේරුනේ නෑයි කියලා කද්දාකවත් හිතනක් කරගන්න. එයා දන්නවා ඒක ලීසි නෑ. සෑහෙන පරිප්පුවක් ආපු කෙනෙකුට තමයි තෑහෙන ජීවිතේ අත්දැකීම් තියෙන කෙනෙකුට තමයි මේක තේරෙන්නේ. ඒක නිසා කවදද අපි මේක බාර ගන්න කැමතියි. කවදද අපි මේ කෙරේ ශ්‍රද්ධාව පිහිටුවා ගන්න? එතකම් විඳවනවා. එතකම් පෙට්‍රල් පුච්චනවා. එතකම් එක එකනා පස්සේ යනවා. කවදා හෝ බාරගත්ත දවසේ ආය ආය අඩියම් පරිේෂණ අලුතෙන් පරිේෂණ නෑ උච්චරයි. එහෙම සවින්හස බුද්ධ කලා විශ්‍රාමයේ ඒක සවින්හස ඒ කියපු ටික දැන් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී බොහෝ වෙලාවට ඒක අත්විඳිනවා සවින්හස. දැන් මම ඔබ වහන්සේ යටතේ භාවනා කරන්න දැන් ආයෙත් අවුරුදු 6ක් විතර වගේ කිට්ටු වෙනවා. මුල් කාලේක කිව්වට ඒක මට තේරුනේ නැහැ. දැනටත් නෑ මොඩි. ඒ ඉන්දියාවේ අගමැති තමයි. ඒ උනාට ඉතින් අපිට බනින්නවත් පුළුවන් නඩු ගන්න මූණට. <laughs> එතකොට සායනාංශේ සතිය කියන එක දැන් ටික ටික තමයි තේරිගෙන එන්නේ සායනාංශ. තව නෑ හොඳට තේරෙන්න පටන් ගන්නකොට තේ ෆැක්ටරියක් වගේ වෙනවා. ළම <laughs> යංකෝම කරගෙන කරගෙන යනකොට ওই කාලයක් ඔගේ සිද්ධ වෙනකොට වෙනදී කවුද බුදුහාමුදුරුව කියන්නේ කියලා තේරෙනකොට මොන තාලෙන් ස්තුති කරත් නැති මොන තාලෙන් පින්දුන්නත් නැති මොකද්ද මේ බුදුහාමුදුර අපිට උගන්වන්න හදන්නේ කොච්චර ලේසි සතුටක්ද අපි මේ මේ නහය අල්ලන්න මෙහෙම තියේදී වටින් දාගෙන මැරෙන්න හදනවා මේ කෙලින් අල්ලන්න පුළුවන්කම තියෙනවා. කවුරුවත් හිතන්නේ මේ සත්‍ය මේ තරම් ඍජුයි කියලා. අපි කවුරුවත් හිතන්නේ මේ සත්‍යට අපි මේ තරම් ළඟ ඉන්නේ කියලා. හිතනවා නෑ නෑ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ. පාලි භාෂාව හොඳටම දැනගන්න ඕනේ. දසපාරමිතා පිළිලා තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙන්න ඕනේ. මොන කුණුහරුප කතා කරනද කියලා මට නම් තේරෙන්නේ නෑ. මේ කවුරු දාපු නීතිද උත්සාහ කරලා බැලුවා නම් පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර අසාර්ථකයි. නැත් ඒතියෙදි කරනොයි කියන එක ඒක manussත්වයේ ඉක්මවලා ගිය වැඩක්. ඒතර දෙයියොත් වඳිනවලු බ්‍රහ්මයොත් වඳිනවලු ආරෙන්න ආසලත් වඳිනවා. මේ මනුෂයාගේ තියෙන මේ කරගෙන යන ගතිය. ඒක නිසා ඒක දෙන්න බෙදා ගන්න. නැත්නම් අනිකටිය බාරගත්තේ නැහැ කියලා හිතනක් කරගන්න එපා. මේක එහෙම හෙට්ටු කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ මලිය කවදාද යන්නේ හෙට අනිදා ඉන්නවද? එහෙම සවිනාසින්න. අපි 25 වෙනිදා මේ යට සතිපාසල පවත්වනවා. එදාට මේ වැඩමුළුවට නම් එච්චර අදාළ නැහැ. මේ කන්නේ ගුරුකුල විද්‍යාලෙත් 40ක් එනවායි කියලා කිව්වා. ඒකට අපේ සතිපාසල අපි ටිකක් අලුත් වැඩියා කරලා ගන්න හදාන නිසා සතිපාසල සම්බන්ධ ඔක්කොමලා ගන්නවා මම ඒ වෙලාවට යටට. එහෙමයි සයන්ස්. එතකොට මේ බාලදක්ෂ කරපු කට්ටියත් එයි එදා මේකේ යෝග ව්‍යායාමත් උගන්වනවා. ඒ නිසා පොඩ්ඩක් සද්ද වෙයි පොඩි ඕ ටිකක් මේ බිල්ඩින් එක හොල්ලයි. ඒ නිසා අපි මේ උඩ විහාර මළුවේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සතිය පාසලට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ඒකට ගිහිල්ලා පිටපැති වලින් ආපු අය අපේ සතිපාසල කොහොමද කරන්න කියලා දැක ගැනීමත් එදා සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සතිපාසල් කරලා තියෙන කට්ටියට මම කියනවා එදාට පැය දෙක මට දෙන්නයි කියලා 3 සිට 5 දක්වා සඳුදා 25 වෙනිදා අනික් කට්ටිය අපේ භාවනා වැඩ පිළිලේ දෛනික කාලසටහන කරගෙන ගියා. හොඳ තව විනාඩි 10ක් තියෙනවා අපිට මේ අවසරයි ස්වාමීන් වහන්සේ කීප දෙනෙක්ම මේ ප්‍රශ්නය නැගුවා නමුත් කවුරුත් ලියන්න කැමති වුණේ නැහැ මේ මේක පර්යංකය හා සක්මන සම්බන්ධව නොවේයි පර්යංකය අවසානයේදී ස්වාමින් වහන්සේ දැන් බලනකොට පර්යංකය අවසానයි කාලය හොඳින් ඒව කොම කරගෙන අන්තිමට මේ හිස මෙහෙම ඉදිරියට නැමිලා තියෙන බවක් ඒගොල්ලන්ට දැනෙනවා කියලා කීප දෙනෙක් මේක කිව්වා ඉතින් ලියන්නත් අකමැති වුණා මම ඒක නිසා මෙහෙම වාචිකව ඉදිරිපත් කරන්නේ ඔබ වහන්සේට ඒ පිළිබඳව යම් අදහසක් ලබා දෙන්න කියලා. මම හිතන්නේ මේකේ මේ ලියපු හතර දිනාගෙම ලියවිලා තිනවා. මට එක්ක නිින්ද ගියා මට එක්ක නිින්ද ගියේ නැහැ කියලා. ඒ වගේ අපි මේ ලෝකේ සමුගන්න වෙලාවක් එනවා. සමුගන්න ගියාට පස්සේ ශරීරයේ ඉරියව්ව වැක්කිරෙනවා. මේ අපි සාමාන්‍යයෙන් ඉන්නකොට මේ සෙනඟට පේන්න පුම්බගෙන හිටියට නිින්ද ගියාට පස්සේ ඕක හිතන්න බෑ. කෙරෙන්නේ නැහැ ඒක. ඒ නිසා මේ ඒ වෙලාවේදී නිකන් ගුලම් බහපු බැලුමක් වාගේ මේ ඉදියව වැක්කිරෙන ගන්නවා. ඉතින් මම ගිහිල්ලා වතා කීප වතාවක් කියලා මට ඒක තද්ද බල විදියට තිබුණා. ඊටසේ ලොකු සාංශයට කිව්වා හැබැයි මම අරදාගත්ත ඔය මොනවද තිබ්බත් භාවනාව අතාරින්නේ නැහැ. ඔළුව සාක්කුවේ දාගෙන හරි භාවනා කරනවා. ඒක එක්ක නෑවිල්ලත් කියනවා මට ඒක ගැළපෙන්නේ ඔබ වහන්සේ වගේ කෙනෙකුට ඉතින් මං ගැළපෙන්නේ නැහැ කියන මම කරන මගුලක් නෙවෙයි. ඉතින් මේ අල්ප දයන් වගේ ඔළුව මෙහෙම බුරුමේදී හොන්ත සීටි දෙක තුනක් විතර වුණා. ඒ මිනිසුන්ට ලැජ්ජ වුණාට මට කවදාවත් ලැජ්ජාවක් ආවේ නැහැ. ඒක ලොකු සාන්ති මට දවසක් කිව්වා. ඒ කියන්නේ උනන්දු කරන්න වෙන්නේ නැති. මමත් භාවනා කරනකොට සම්පූර්ණ විනාඩි 10ක් විතර වගේ මම මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. හැබැයි නැගිටලා බලනකොට සෑහෙන විදිහට ඉරියව් පැවත්තලා තිබුණා. මම ඒ වෙලාවේ මම හිටියේ නැහැ කියලා. ඒ කියන්නේ ඉරියව්වේ හිටියේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී නැගිටට පස්සේ අපි හිතන්නේ ඔළුව විකෘති වෙලා තියෙනවා කියලා පැත්තකට බර වෙලා තියෙනවා කියලා. ඒක පිළිබඳව තමයි කනගාටුවක්ද තියෙන්නේ සතුටක්ද තියෙන්නේ ඒක ඉබේ හදනවද නැත්නම් ඉබේ හැදෙනවද කියන මාතෘකාව පන්දි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ සද්දා වීර්ය සහ සමාධිය දෙක අතර සමතුලිතභාවය. වීර්ය තියෙනවනම් ඒ සමාධිය සම්බර කරනවා. වීර්ය නැතුනොත් එන සමාධිය වැක්කෙන සුළු වෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා ඉඳුරන් සම කිරීම හරියට පොළොස් සම්බුලක් වෙනකොට ඒකට දාන දුරුමිලි සබ ලුණු තිබුණ පළියට දාලා බෑනේ. පදම කියලා එකක් තියෙනවනේ. ඒක යෙදෙනවා කියලා එකක් තියෙනවනේ. පටන් ගන්නකොට යෙදෙනවා. යෙදලිවලේ අම්මා ඒක දාලා බල බල කහ ටිකක් පොඩ පොඩ පොඩ පොඩ දාලා තමයි පදම ගන්න. ඒ වගේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තමයි කෙනෙකුට තමන් උපයා ගන්නලද ඉන්ද්‍රිය මේකේ තියෙන්නේ. මේ ඇහැකන දිවනාසය නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය තිබුණ පළියට බෑ මේක. දෙක සමබර වෙන්න ඕන. ඒ කම්බේ විදින මිනිස්සයා දිග කුඩ දෙකක් අරගෙන යනවා. නැත්නම් දිග පොල්ලක් අරගෙන යනවා. ත්‍රිලව කම්බේ විදිනකොට වලිගය උඩ තියා ගන්නවා. ඒකෙන් තමයි යන වලිගෙන් තමයි ඌ බැලන්ස් එක ගන්න. ඉතින් මේ බැලන්ස් එක නිතරම උපයන්න ඕන එකක්. ඒක මේ කඹේ විදින කෙනාට බැලන්ස් එක හැම වෙලාවෙම හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට අර පොල්ලෙන් තමයි යන්තම් එහෙම කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේක මම දකින්නේ මේ භාවනාව දියුණු වෙනකොට කය අමතක කරන බවට ලකුණක්. මේතර ළමිස්යන්ඩයි ඉලන්දාරින්ඩයි මේක එච්චර ඒ කියන්නේ ඒක ඒක ලැජ්ජාවට කාරණාවක් වෙනවා. ඒක නිසාම වගේ කියලා කට්ටිය කියන මේ මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ මේ සාමූහික භාවනාව දීලා තියෙනවා. තනියෙන් භාවනා කරනකොට අහුවෙන්නෙත් නැහෙනි. මේ මොග්ගල්ලාන සංශ භාවනා කරනකොට සාරිපුත්‍ර සංශය දැක්කලු තනියෙන් භාවනා කරන්න කියලා ගල්ලනකට කියලා භාවනා කරනවලු කිරනවා. ඔය පච්චලායමාන සූත්‍රය දේශනා කර ඉතින් සරුවචනන්සේ ඈත ඉඳලා මතක් කරලා තියෙනවා ඔබ කිරනවා නේද කියලා. ඒ ඒ එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතිවිස් මොනවා කියන්නේ. ඊට පස්සේ කාරණා හතක් උන්වහන්සේ කියලා දුන්නා. මේක වෙනවා. දොස් කිව්වේ නෑ. මෙන්න මේ මේ උපක්‍රම කරලා බලන්නයි කියලා. ඒ නිසා පළවෙනිම දේ තමයි ඒක නා දන්නවනම් මම මේ හරියට භාවනාව යනකොට දැන් සක්මන් කරනකොට එල්ලෙට ය아가න්න බෑනේ. නිකන් බීවා වගේ යහට මෙහාට ඇයි ඒකේ වැරද්දක් කියලා ගත්තොත් එහෙම සක්මන් නොකර නිකන් ඉන්නවනේ. එහෙම නෙවෙයි ඒක කරලා කරලා ගියාට පස්සේ දැන් තේරෙනවා මගේ ඇඟ මට ඕනේ තාලෙට නෑ ඒක ලෙඩක්වත්. මම වාමාංශික හරි දක්ෂිනාන්තික නෙවෙයි. අධිරාජ්‍යවාදී හරි වාමාංශික අදහස් තියෙන නිසා පැත්තලා දිනව නෙවෙයි. හැටි මෙහෙම තමයි. ඒක දන්නවනම් සනිබෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක දන්නවනම් මම ඉඳගෙන ඉනකොට මෙහෙම වෙනවයි කියලා ඒකට පිටේ ඉන්න අයට උනත් උදව් කරන්න පුළුවන්. සමහර විටක ඔළුව පාත් වෙලා වගේ පේන ඇත්ත කියලා බලන්න එහෙම නැහැ. ඒ කියන්නේ නිකන් මනස කියනවා පොඩි ඇදයක් තිබ්බත් ඇලවෙන කුරුණක් වගේ පේන. සමහරට හුත්තටම වැක්කිරිලා තල්ලේ වදිනවා මෙතන. දන්නේ නැහැ. ඒකට ඉතින් ওই වැඩමුළු නායිකාවට කරන්න දෙයක් නැහැ. උගුල ධාන කිරිපොණ්ඩයි මේක තමයි ඇති. ඒ නිසා අපේ ප්‍රകൃතිය අපේ ස්වභාවේ එළියට එන්න දෙන්න කරන්න යන්න එපා. නොත් විශ්‍රාම වෙනව නම් කය අපිට මේ ඕනේ තාලට තියන්න බෑ. ඒක ඒ ඒක නිසයි කියන්න පුළුවන් තරම් බිම වාඩි වෙලා ඉන්න. යන්න එපා ඇඳට හේතු වෙන්න යන්න එපා හේතු වෙලා උනාට පස්සේ ඕකක් වුණොත් හිතන්නේ මේ ඇඳට හේතු වෙනිච්චා උණයි කියලා. ඒකට අපිට පිරිසිදු රෝග මූලය හොයන්න බෑ. රෝගමුලිය හොයන්නම් ඇඟට නිකන් තියලා තියන්න. නිකන් තියලා බලන්න ඒත් එහෙම. එතකොට දන්නවනේ මේ හේත් වෙච්ච නිසා මොකක්වත් නිසා නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් පුළුවන් වෙච්ච හැම වෙලාවකම ලෙඩ තියෙනවා නම් ආසනයක් ගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් සනීපෙච්ච හැම වෙලාවෙම බිම් වාඩි වෙන්න. මේ වාඩිලා කරන්න බලන්න. එතකොට බලත හැකි. මේක ස්වභාවය හැටි එක පොඩ්ඩරුවනත් වෙනවා. අර ලාභාලම භාවනා කරන මෙන්න මේ පොඩි මෑණියන්ටත් වැඩිය පොඩි බබෙක් අම්මයි තාත්තයි දෙන්න ළඟ ඉඳගෙන භාවනාවට වරුදු තුනක හතරක ඇති පොඩි එකා තාත්තා මෙතන භාවනා කරන බුරුම තම මෙතන භාවනා අම්මා ගොඩක පොඩි එකා වාඩි වෙලා ඌත් භාවනා කරනවා ඌ මෙහෙම භාවනා කරනකම ඇද්ද කරින්නේ නැහැ ගැස්සි ගැස්සි මෙහෙම මේක හොඳට තේරෙනවා මට තේරෙනවා මේ භාවනා කරනකොට ඇද වෙන බව ආය හදනවා. ඒ මෙහිමීට ගිල විනාඩි 7 3යි තප්පර 49 යනකොට අම්මා ගොඩක්ේ එහෙම උදිය ගන්න. අම්මත් මෙහෙම ඉන්නවා තාත්තට ගාලල්ල. තාත්තවත් කළ ශරීර භාවනා කරන්න යනවා. ඒකෙ පින්නවා මෙහෙම කැරකිල කැරකිය ගැස්ස ගැස්ස ඌ විනාඩි 3ක් ෆයිට් එකක් දෙනවා මේ ඉඳගෙන ඉඳ. ඊට පස්සේ මේ ඊපෙර දෙකක් කියලා තිබුණා මේ තාත්තා ඉස්සරව මට මතක නැහැ තාත්තා පැවිදිලාද කියලා ඉස්සරහ පොඩි එකා භාවනා කරනවා. බොහොම ලස්සන දිනවා. ඊගා කොට විදින පොඩි එකත් පැවිදිලා. තාත්තා ඉස්සරහ අවුරුදු 5ක ඇති. බුරුමේ කරන අය වැඩි ඇත්තටම සරුවෙච්චනාංශ එච්චරම අනුබල දීලා නැහැ. ඒ වැඩේ කරන්න. බුරුමේ ඉන්නවා මේ මේ වගේ ඇති. මුත්තටම පුංචි වයසේ. ඒ ඒක සිවුර ඇඳලා පස්සේ පුදුම තලතුණකමක් තියෙන්නේ මේ පොඩි හාමුදුර පැටවුන්ගේ ඒකල අම්මා වඩාගෙන ඉනිය සෙල්ලම් අර සෙල්ලම් බෝලනිකට රාම්දාන එකේ කැඳු ඒ වගේ අර කයි කොණ්ඩේ කපලා සිවුර පොරවලා ආයි නෑ පුදුම තලතුණකමක් තියෙනවා ඉතින් අම්මාගේ ඔඩොක්කේ තියාගෙන ඉන්නවා ඒක මේ එතකොට ඒ භාවනා කරන පැත්තක් නෙවෙයි ඒකේ පේන තියෙන సౌందර්යයක් නමුත් භාවනා කරන්න ගියාම පොඩියෝ ටික වේලාවක් අර වගේ ඉඳලා ඉඳලා ඉවල වැඩ. ඒ කියන්නේ Java නැතිකමක්වත් මොනවත් නෙවෙයි. වයසට ගිය කට්ටිය නැති අහන්න කතා කරන දෙයක් නැහැ නේ. නාකි නාකිච්චාගේ කොහොමදත් අල්ප දාන්න වගේ නිකන් හිටියත් හිටින්නේ. ඉතින් ඒකකොට පාත් වෙනවා. හොරාට ඉස්සලා ඒකේ ගැන වැටපයින්නවා. එහෙනම් ඒ නිසා බාඩි වල බිම් වාඩිලා කරන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ කයවත් මට ඕන විදිහට හිටින්නේ නැහැ. හිටින තාක්කල් භාවනා වෙන්නේ නැහැ. එහෙම කියනකොට ඉතනක් වේද මන් දන්නේ. කොහොම හරි මෙහෙම ඉන්න තාක්කල් භාවනාව නෙවෙයි. එතන රංගපෑමක ඉන්නේ මේ ෆොටෝ එකට. අපි ගියාට පස්සේ ප්‍රේමසිරි ආමඳුත් එක්ක අපි දවස් 10ක් භාවනාවක් කරා. ඒ කරපු වෙලාවේදී මෙත්ත විහාරි ස්වාමීන් වහන්සේයිල කිව්වා මේ වීඩියෝ ගත කරන්න ඕනේ. මුළු එකම. මං කැමති උන්නේ නැහැ. මං කිව්වා මාව ගන්න නැතුව මගේ පැත්තේ ඉඳලා මේ පැත්ත ගන්නයි කියලා. දවසක් උත්සාහ කරා. එතකොට මේ සද්ද හරියට ආවේ නැහැ. ඒක නිසා කිව්වා ඒක අසාර්ථක වෙනවා අපි කරන්නේ නැති වෙනවා කියලා. ඊට පස්සේ මේ මට සැකයක් ආව පේමසිරි ස්වාමීන් වහන්සේ අවසර දීලා තියෙනවද දන්නේ මම එපයි කිව්වා. හිතුවක් කාරකමට පස්සේ හදිස්සි හම්බෙච්ච ලාග මම ඒ ස්වාමීන්ට කිව්වා නේ ස්වාමීන් සමා වෙන්න මෙමයයි ඒ වීඩියෝ කරන්න ආව මම ඒකට අකමැති වුණා. ඔබ වහන්සේ කල්ැතුව අවසර දීලා තිබුණද දන්නේ ඔබ වහන්සේගේ තැන. මට විශ්සු නැහැ ධම්මජීව හඳුරෝ කිව්වා. කියලා කිව්වා. දැන් ඕගොල්ලෝ ෆොටෝ ගන්නකොට මොකද කියන්නේ ඕගොල්ලෝ කියලා. දැන් 40ක් ඉන්නවා භාවනා කරන අය. ඊට පස්සේ ඒගොල්ලෝදී මොනවක්වත් කිව්වේ නැහැ. ඉතින් අපි ස්වාමීන් වහන්සේ නිසා කිව්වා ඔය එක එකන එක එකන ධම්මජීව හඳුරු කීපෙක් කිව්වන ඉවරනේ මම ගන්න නැතුව අනික් කට්ටිය ගන්න කිව්වට ඉවරනේ. කැමරාව ගත්තනම් මෙහෙම කරණ ඉන්න තාක්කල් භාවනාවක් නැහැ කිව්වා. රංගපෑමක් තියෙන. භාවනා කරන මනුස්සය ඈතින්ලා බලන්න පුළුවන්. ඒ මනුස්සය එතන නැහැ. ඒ මනුස්සයා මේ පරතෝ සංකල්පෙන් භාවනා කරන පිටේ ඉඳලා බලන්නේ නිසක්මන් කරනකොටත් රංගපාන තාක්කල් මිනිහා ඉන්නවා. අනායාසෙන් යනකොට ස්වයංක්‍රීය යනකොට එතන මනුස්සයා නැහැ. රූකඩ යනවා. ඉතින් තමයි භාවනා පටන් ගන්නේ. කොච්චර කල්යයිද කියලා බලන්න සිද්ධ ස්ථානයේ සිද්ධ කරගන්න, සිද්ධි කරගන්න. ඒ ඉරියව්ව සිද්ධි කරගන්න කරලා කරලා කරලා පුරුදු වෙන්න. ඒකයි ඔය දවස් දෙකේ භාවනාවට ආපුවම ස්ථානයේ සිද්ධ වෙනකොටම කාලේ ඉවරයි. ටික කාලයක් තමයි gedara hari කමන එක සිද්ධි කර ගන්න ඕනේ. සිද්ධි කරගත්තට පස්සේ නිත්‍යපතා කරනකොට ඒ වගේ දේවල් මගහැරලා යන්න බෑ. මොකද පහු වෙනකොට පහු වෙනකොට අර වැක්කිරලා ඉඳද්දි නැගිටට පස්සේ නෙමෙයි. වැක්කිරලා ඉන්නකොටම ඒ වෙලාවටම සීයේනවා. දැන් මං ඉන්නේ ඉරියව්ව හොඳ නැහැ. මං ඉන්නේ ඉරියව්ව ඇද වෙලයි කියලා ඒත් පන්දිසාංශ කියනවා ඉරියව්ව කෙලින් කරන්න යන්න එපා. මෙනෙහි කරන්න කියලා. අරමුණ මෙනෙහි කරනකොට නිකන් බැලුමකට උලන් ගන්නවා වගේ ආය ඇවිල්ලා අර ප්‍රകൃතියට එනවා. ඉතින් ඒක නිසා ඒක භාවනා කරන්න යනකොට එන අතරමඟ ජවනිකාවක් පහු කරන එක හැතැම්ම කණුවක් කියලා කියන්න පුළුවන්. හොඳයි. එන අපි වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරනවා. පැයක පමණ කාලයක් අපිට තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවට. මේ මතින් අපේ ප්‍රශ්න විචාර වැඩ පිළිනිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීළු දෙනාටම තෙරුවන් සරණයි.